මේ මහා නිදාන සූත්‍රයේ පවත්න සූත්‍රයක් සරුවචනාංශ විසින් දේශනා කරන ලද්දක්. මේ දේශනා මාලාව සඳහා අපි ඉස්සරහින් තියාගත්ත මූලික මාතෘකාවසි. ඉතින් අපි මේ සූත්‍රයේ මුලපටන් දවසින් දවස මේ මහා නිදානයේ පෙන්වන පටිච්චසමුපාද අංග එක එකක් ගුරුසු තැන ඉඳලා සියුම් තැන දක්වා ඈත කෙළවරේ ඉඳලා නැවත ප්‍රභවය දක්වා ක්‍රමයෙන් ගමන් කරමින් යන ක්‍රමයක් මෙතන තියෙනවා. අපි ඒ නිසා නැත්නම් අනුව ඉස්ලාම මේ ජරා මරණ වලට හේතුව ජාතිය බව තේරුම් ගන්නත් අපි වෙලා ගත්තා. ශක්ති ප්‍රමාණය. ඊට පස්සේ ජාතිය භවයේ පවතින තාක්කල් කවදාකවත් කියලා වරක් කරන්න බෑ. ඒ නිසා ජාතියක් ඇති කෙනා ඒකට ඉපනිශ්‍රේ වෙන හේතු වෙන භවය පිළිබඳ අවබෝධය ලබා ගත යුතු බවත් ඒ සම්බන්ධතාවය පිළිබඳ අවබෝධයත් නිවනට නැත්තම් ගැලවීමට හේතු වෙන බවත් ඒ වගේම භවයක් උපාදානයේ තියෙන තාක්කල් නිතරම සකස් වෙමින් යන බවත් ඒ පිළිබඳ අවබෝධයත් අර ඉස්සලා පුරුක වගේම කෙනෙකුට තමන් වැටිලා තියෙන වලේ නැත්නම් ගැඹුරේ ප්‍රමාණය දැනගන්නත් හේතු වෙනා වගේම කොඩේමටත් හේතු වෙනවා. ඊට පස්සේ අද අපි යන්න හදන්නේ මේ උපාදානය කියන එක කුම මොන හේතු කාරණාවක් නිසා මොන හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන එක නැත්නම් මේ උපාදානයත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන එක යම් කිසි කෙනෙක්ගෙන් යම් කිසි කෙනෙක් ඇහුවොත් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුහාමුදුර කටපාඩම් කරනවා ඔව් කියන්නේ කියලා. මේ උපාදානියත් ඉදප්පච්චේතාවයක් නැත්නම් ඒකට අදාළ නිසි හේතුවකින් තමයි හටගන්නේ. ඉතින් ඒ ඒ වාගේ ඔව් කියපු මේ උපාදානයට ආසන්න කාරණාව එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යය ඉදප්පච්චේ මොකද්ද කියලා ඇහුවොත් තණ්හාව තමයි උපාදානයට හේතු වශයෙන් පෙන්වන්න බුදුජාන් වහන්සේ කියලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් පටිසම්පාද ගැන දන්න උගව දෙනෙක් අලුතෙන් අහන දෙයක් නෙවෙයි. කලින් අහලා තියෙන එකක් තමයි මේ තෘෂ්ණාව අණුව තමයි මේ උපාදානය සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඊයේ තේරුම් ගත්ත පමණින් මේ උපාදානය කියලා කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ විතලං වීම නම් උපාදානය කියලා එක දැඩිව ග්‍රහණය කර ගැනීම. ඉතින් ඒ දැඩිව ග්‍රහණය කර ගැනීම යමක් වෙත ලංවීමක් ඇති තාක්කල් සිද්ධ වෙනවා නැත්නම් දේවල් බොහෝ පණවලා තියෙන තැනකදී එයින් එකක් වෙත ලංවීමක් වුණොත් ඒ වෙත ලංවෙච්ච දේ දැඩිසිය අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. ඒක තමයි මෙතන තියෙන ධර්ම නියාමතාවය. ඒ නිසා සංසාරගත සත්වයා හැම වෙලාවෙම විත ලං වෙච්ච දෙයක් දැඩිව බදාගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ බව දන්නා වූ භාවනා කරන්නා වූ යෝගාවචරයා නිතරම එළඹ පෙළඹ වාසය කරන්න ඕනේ. මේ වෙලාවේ මම මොකද්ද අල්ලගෙන ඉන්නේ කියන්නේ. ඉතින් අල්ලාගෙන ඉන්නදී දැක දැන ගැනීම <clears throat> කුස අකුසලයක් හෝ වැරද්දක් හෝ නැත්නම් ලැජ්ජාට කාරණාවක් කරගන්න කෙනාට කවදාකවත් ඒ උපාදාන ප්‍රත්‍යය තණ්හා නිසා උපදින උපාදානයත් උපාදාන නිසා භවයේ ඇති වෙන පුරුකවත් අවබෝධ කරගන්න හම්බ වෙන්නේ. නිසා භාවනා කරන කෙනා මේ භාවනා මානසිකාරය තුලින් නිතරම උත්සාහ කරනවා මේ ගත වෙන චිත්තක්ෂණයේ කුමක් උපාදානය කරගෙනද මගේ චිත්ත ප්‍රවෘත්තිය පවතින්නේ විඥාන ස්රෝතේ පවතින්නේ කියලා දැනගන්න. ඉතින් ඒ සඳහා තමයි අපි උපාදානය කරලා තියෙන මොකේද කියලා දැනගන්න ඕන නිසා තමයි සරුවචන් වහන්සේ විසින් යෝජනා කරලා තියෙන අරමුණක් අපි හඳුලා දෙන්නේ. සරුවචන් වහන්සේ මේ උපාදානය හෝ තණ්හා හෝ අවබෝධ කර ගැනීම සඳහා ඉදිරිපත් කරලා තියෙන මේ අරමුණ අල්ලවදා ගන්න පුළුවන් එකක් නෙවෙයි. උදාසීන එකක්. ඒක තණ්හා දනවන එකකුත් නෙවෙයි ද්වේෂය දනවන එකකුත් නෙවෙයි මුලාව දනවන එකකුත් නෙවෙයි නමුත් ඒ උදාසීන වූ අරමුණට ශ්‍රද්ධාවෙන් කුසල ඡන්දයෙන් අපේ හිත මෙහෙවනකොට මේ උපාදානිය නිසා තණ්හාව නිසා අපේ හිත වෙන වෙන අරමුණකට දුවන. අන්නේ දුවන දිවිල්ලෙන් තමයි අල්ලගන්න පුළුවන් වෙන්නේ මේ යෝජනා කරන ලද හිතවාදී අරමුණ තබලා ඒක බැහැර කරලා හිත කොහෙද දුවන්න හදින කියන එකෙන් අල්ලා ගන්න පුළුවන් මගේ හිත අල්ලාගෙන ඉන්නේ මොකේද කියලා. ඒ කියන්නේ යටි හිතෙන් ප්‍රේම කරන්නේ කාටද කියලා. ඉතින් ඒක නිසා මූල කර්මස්ථානයේ ඉන්නකොට තමන්ගේ හිත නිතරම කැඩි කැඩි නිතරම පිට දුව දුව යමක් පිටිපස්සේ එලවන්න හදනවා නම් ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මම යා කියන්නේ කවුද කියලා. මගේ ස්වභාව ලක්ෂණ මොනවද කියලා. මගේ ගති ලක්ෂණ මොනවද කියලා. මගේ රුචි අරුචිකම් මොනවද කියලා. නමුත් භාවනා කරන කෙනෙකුට කෙනෙක්ගෙන් මෙතන හරස් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ වගේ ආනාපානිය හෝ වෙන මොකක් හරි අරමුණක් පිම්බීම හැකිලි වෙන්න පුළුවන් සක්මන් භාවනා වෙන්න පුළුවන් නැත්නම් අපි අඩු ගානේ කියමු මෛත්‍රිය හරි බුද්ධානුස්සතිය හරි අසුබ සතිය හරි මරණානුස්සතිය හරි ඒ අරමුණක එක දිගට හිත පවත්වාගෙන ඉන්න බැරි බව ඕනම කෙනෙක් පිළිගන්න. ඕනම කෙනෙක් පිළිගන්නවා මේ දීප අරමුණේ හිත හිටින්නේ ඒ හිත හිටින්නේ නැත්තේ ඒක පිට අරමුණ වලට දුවන නිසා. ඒ විදිහට මේ පිට අරමුණ වලට දිවීම රෝග ලක්ෂණය බවත් මේ රෝග ලක්ෂණය හොඳට හදාරලා රෝගය මොකද්ද කියලා තේරුම් ගන්න එකත් භාවනා අතුරුඵලයක් බවත් ඒක තේරුම් ගන්න වෙන්නේ පටිච්ච සමුපාදය අනුව බවත් ඒ නිසා අරමුණ තිබ්බියදී දුවන්නේ කොහටද කියලා විශේෂයෙන්ම දුවන්නේ මොකටද කියලා දැනගන්න එක Tamanට ඇර වෙන කෙනෙකුට Taman උලෙන් කරන්න බැරි බවත් ඒ විදිහට ලැබෙන මේ තොරතුරු වලට Taman වෛර කරන බවත් හොඳටම Tamanට කට උත්තරින් දැනගන්න පුළුවන් මගේ හිත හිතවිලි වලට දුවනවා ඉතින් හිතවිල්ලට දුවනවා කියන්නේම බොහෝම කනගාටුවෙන් පශ්චාත්තාප වෙලා මට භාවනා කරන්න බෑ හිත පිට දුවනවා කියලා. නමුත් මේ පටිච්ච සමුප්පාද කතාව අනුව අන්නත මේ ඉදප්පච්චේතාවේ අනුව ධම්මේ නැත්නම් මේ ධම්ම නියාමතාවේ අනුව ධම්මට්ඨිතිය අනුව ඒ කෙනාට තමා වශයෙන්ම අඳුන ගන්න පුළුවන් නම් මගේ හිත ස්වභාවයෙන් අදින් හිතවිලි වලට ඒක න්‍යාමයක් විදිහට අදින්නේ හිතවිලි වලට. හිතවිලි තමයි පట్టල වෙලා තියෙන්නේ. මේ ආනාපාන ගත්තට හිතවිලි තමයි පట్టල වෙලා තියෙන්නේ කියලා තමන් විතක්ක චරිතයක් කියලා අඳුනගන්න ලැබීම මේ උපාදාන කියන පුරුක සියුම් මට්ටමේ හඳුනගන්න තියෙන වැදගත් ලක්ෂණයක්. ඒක නිසා යෝගාවචරය ආයේ හිත පිට යනවා කියන එක චෝදනා ස්වරූපෙන් කියනව වෙනුවට ඒක රෝග ලක්ෂණ නිරීක්ෂණ ස්වරූපයෙන් බලන්න පටන් අරගත්තොත් භාවනෙන් හම්බෙන පළවෙනි ප්‍රතිඵලය ඒක වෙන්න ඉඩ තියෙනවා. නමුත් එවැනි පටිච්චසමුප්පාද අවබෝධයකින් තොරව මට ඇයි මේ ආනාපානෙම හිත පාත්තන්න බැරි? මට නැත්නම් ඒකට වෙනමම මේ යන්ත්‍රයක් හරි මන්ත්‍රයක් හරි කෙටි ක්‍රමයක් හරි සමීකරණයක් හරි කියලා කොච්චර දෝ උත්සාහ කරනවා මිස මේ ආනාපානය වගේ මධ්‍යස්ථ අරමුණක හිත තැබීමෙන් තමන්ගේ සහජ ලක්ෂණය එහෙම නැත්නම් රුචි අරුචිකං හේලි කරගන්න අනියමාර්ථයෙන් පොටක් පෑදෙන බව තේරුම් ගන්න පුළුවන් වෙන එක තමයි එකලාභයක් මේ පටිච්චසමුපාදය පිළිබඳ හැදෑරීම. මොකද මේ අර මධ්‍යස්ථානවලට හිත තිබ්බට හිත වැඩ කරන්නේ පරණ පුරුදු ආරයට. ඒ ආරයෙන් තමයි ඇත්තට මම කවුද කියලා අල්ලන්න පුළුවන්. මේ ඉදිරියෙන් තියාගත් ආනාපානයෙන්වත් එහෙම නැත්නම් මේ භාවනාවට කැමැත්තෙන්වත් නෙවෙයි. ඒ නිසා ඒ කාරණාව සාධනීය පැත්තට බලා ගන්න නැත්නම් නිරීක්ෂණය කරන්න දකින්නාතෙක් දකිය නිරීක්ෂණය කරන්න ලෑස්ති වෙන තාකල් ඒ පුද්ගලයාට කාම උපාදානhari, ditthi උපාදානhari, සීලබ්බත උපාදානhari, අත්ත්ව උපාදානhari මොකක් හරි වැඩ කරනවා. ඉතින් ඒක නිසා ඉදිරියට ඉදිරිපත් වෙන බාධකය අනුවයි Tamange චරිත ලක්ෂණය හෙළි වෙන්නේ කියලා. ඒ බාධකයට වෛර නොකර, ඒ බාධකයට එක ගැටෙන්නේ නැතුව ඒක නිරීක්ෂණය කරන අසුලව භාවනා කරන්න පටන් අරගත්තොත් යෝගාවචරයට ක්‍රමසහ විදි රාශියක් මතුවෙන්න පටන් අර ගන්නවා සාධනීය පැත්තට. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ගත්ත නිදර්ශනයේ හැටියටම හිතවිලි බහුලයි කියන යෝගාවචරයක් ගත්තොත් ඒ හිතවිලි බහුල භාවය හොඳටම නිරීක්ෂණය කරලා ආනාපානයේ තිබ්බ හිතක් දහ පාරක හිත පිට යනවා අට පාරකම හිත පිට යන්නේ සද්ද හිතවිලි වලටයි කියලා වගේ නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට අවස්ථාවක් ලැබෙනවා මේ හිතවිලි මේ විදිහට බහුලව පවතිද්දී ඒ හිතවිලි අස්සෙන් ඒ හිතවිලි පවතිද්දිම ඒක විනිවිදගෙන මට ආනාපානෙ බලන්න බැරිද කියලා එතකොට හිතවිලිත් එක ද්වේෂයක් නැහැ. හිතවිලි ආවයි කියලා හිත gadu ගැන්නිලා නැහැ. හිතවිලි තියෙනවා, බහුලව තියෙනවා, නිතරම එනවා. ඒ හිතවිලි තියෙද්දිම තාන බණ බලන්න බැරි. එතකොට අර හිතවිලි විශේෂයි වෛර නොකිරීම නිසා නොගැටීම නිසා හිත ආතතිගත නොවීම නිසා ඒ යෝගාවචරයට හිතවිලි තියෙද්දීම වගේ ආනාපානේ බලා ගැනීමේ හැකියාවක් එන්න ඉඩ තියෙනවා මේ විදිහට මේ දේවල් ලෝකෙ සිද්ධ වෙන්නේ නියාමතාවයක් අනුව කියලා තේරුම් ගන්නවා. දේවල් ලෝක සිද්ධ වෙන්නේ ධර්ම තිතියක් අනුව ඉදප්පච්චේතාවයක් අනුව හේතුඵල ධර්මයක් අනුව මට තටමැව්වට මට ආශාව තිබුණට මට කුසල ඡන්දේ තිබුණට වෙනස් කරන්න බෑ. ආන්නේ ඒක තේරුම් අරගන්න කෙනා ඒ හිතවිලි පැමිණීම පවා රෝග නිర్ణයක් මම කියන්නේ කවුද කියලා තේරුම් ගැනීමට උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට කරලා අපි යම් වෙලාවක අපි අරගන්නවයි කියලා හිතමු ආනාපාන ඉස්සරහට ආනාපාන වැඩි යාලුකමකට ආදකමකට නැත්නම් මූණට මූණ දාලා තියාගෙන ඉන්න. ඉතින් ඊට පස්සේ මේ යෝගාවචරය අර හිතවිලිත් එක්ක කරන්න කොල්ලගත්ත <coughs> ආනාපාන දැඩි කොට අල්ලගත්තොත් ඊට පස්සේ තවත් එකක්. කැහි ගෑනි තියලා හොටු ගෑනි ගත්තා වගේ දැන් ආනාපානෙ අල්ලන්න බදාකට තකලන්න හදානවා මේක තිබ්බට හිටින්නේ නැහැ ඒක නැති වෙනවා කියලා. ඉතින් අර ප්‍රයෝගයෙන් උපක්‍රමයෙන් මෙච්චර කල් සංසාරයේ ඇති වෙච්ච හිතිවිලි මේ ආනාපානේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වුණා නම් මේ ආනාපානේ සදාකාලික එකක් නෙවෙයි. මේ ආනාපානෙත් එක gedra ගෙනියන්න පුළුවන් එකක් නෙවෙයි. කණ්ඩුක තැම්පත් කරලා තියා ගන්න පුළුවන් 13 වහන්සලා නෙවෙයි. මේකත් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එකටත් ඉඩ දෙන්න බැරි නම් එතන ආය උපාදානයක් වෙනවා. ආනාපාන උපාදානය කියලා ඕන පස්සේ මේ උපාදානයක් දාගන්න එක. කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, ඊට පස්සේ ආනාපාන උපාදාන කියලා දාගතයි. ඉතින් අර පටිච්චසමුප්පාදේ දන්නේ කනට මේකදී බලන්න පුළුවන් මොන දේ දුන්නත් බලා ගන්නවා. මොන දේ දුන්නත් බදා ගන්නවා. ඉතින් බදා ගන්න මනුස්සයාට ඒ කාමේ බදාගත්තත් ආනාපානේ බදාගත්තත් ඒකම බදාගෙන ඉන්න තමයි. නමුත් ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ උපාදාන ගැන කතා කරනකොට ඊයේ දේශනාවේදී අවසාන භාගයට අපි මතක් කරගත්ත විදිහට යමක් අතහරිනවා යමක් අල්ලන්න වෙනවා. එහෙම නැතුව කවදාකවත් යක් අතහරින්න බෑ. ඒ නිසා අපි අර කාමයේ අතහරින්න නැත්නම් සීලේ පාවිච්චි කරනවා. ඒ සීලේ අතහරින්න ditthිය පාවිච්චි කරනවා. ditthිය අතහරින්න අත්වාදයක් පාවිච්චි කරනවා. අත්වාදයට අතහරිනවා. අන්න එහෙම ඉදන් නිසා ඉදන් පජහත කියලා සර්වඥාන්සේ ක්‍රමයක් තියෙනවා මේ නිසා මේක අතහරපන්. මොකද උඹ අතේ තියාගෙන එක ගොරෝසුයි. ඊට වඩා අල්ලන එක සියුම්. ඒ නිසා සියුම් එක නිසා ගොරසුදී අතාරනවා. ඊට පස්සේ අර සියුම් එක අත ගාගෙන ඉන්නකොට හිතේ සියුම් භාවය නිසා මේකත් ගොරෝසුට වැඩිලා ඊට වැඩි සියුම් එකක් පේන්න පටන් ගන්නවා. ඒක තමයි ධර්ම නියාමයේ කියලා කියන්නේ ඕපනයික ලක්ෂණය කියලා කියන්නේ ගොරෝසු දේවල් අතාරම අල්ලගෙන ඉන්න මනුස්සයට ගොරෝසු දේවල්මයි හම්බ වෙන්නේ. ගොරෝසු දෙයක් අතහැලා සියුම් දෙයක් අල්ලපු එකනට ඒ සියුම් දේ ඇසුරහා ඊට වැඩි ඇසුම් දෙයක් අල්ලන්න තියෙන අවස්ථා වැඩි. ජීවිතයේ හැම චිත්තක්ෂණයකම අපට මේක ප්‍රස්තාවල් ලැබෙනවා. ඊට ප්‍රස්තාවල් ලැබෙනවා. උපාදානයේ තියෙන එකන අම්මා මුත්තා කිව්වත් අර පුරුදු දෙය අතාරින්නේ. ඒ පුරුදු දෙය අතාරින්නේ නැති නිසා එයාට ඊට වැඩි ඇසුම් දෙයේ අවස්ථාව ගිලිනවා. නමුත් සරුවචනාංශය කියලා දෙනවා ඉදන් නිසා ඉදන් පජහත මේක නිසා නැත්නම් මේක හේතු කරගෙන මේක අතහැරපන් මොකද්ද ගොරෝසු දේ සියුම් දේ හේතු කරන අතහැරපන් ඊට පස්සේ සියුම් දේ අතිසූක්ෂම දේ හේතු කරන අතහැරපන් අන්නේ මතරන අතරන අතරන යනකොට අන්තිමට ද්‍රව්‍යයක් අද්‍රව්‍ය හේතු කරන අතාරින්න පුළුවන් තැනකට එනවා ඒක අපිට ගත්ත නිදර්ශනෙම ගන්න පුළුවන් ආනාපානිය වගේ දෙයක් මුලදි මුලදි අපි කොටු කර ගන්නකොට යාලු කර ගන්නකොට මූණට මුණ දාලා ගන්නකොට ඒක ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න පුළුවන් තරම් ගුරුසු මට්ටමක අවුෙන් ඉඳී තියෙනවා. නමුත් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් ආනාපානෙටම මූණ දීගෙන ඉන්නකොට ඒක ස්වභාවය තමයි දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති කියපු එක රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති වෙනවා. කෙටි වෙන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය උපාදාන බහුල යෝගාවචරයක් නම් මේ ආනාපානයේ සියුම් වීම ප්‍රශ්නයක් කරගන්න. ආයත හයිය මුස්ම ගන්න පටන් ගන්නවා. මට කිව්වේ මේ ආනපන බලන්න කියලා තිය ආනපන හොඳට පේන්නේ හොඳට ලකුණු දාලා බලන්න පුළුවන් වෙන්නේ ගොරෝසුව තියේදී දැන් මේක සිවුම් වෙච්චහම මට මේක ගිලිහීමක් නැතිවීමක් ක්ෂය වීමක් පරාදයක් කියලා හිතලා හයියෙන් හුස්ම ගන්න යනවා. නමුත් මේ උපාදානය පිළිබඳව අසුවිරු ඥාන ඇති කෙනා ලෑස්තිල අනේක දැනගන්නවා මේ ගුරුසු දෙයක් අල්ලලා දුන්නාට පස්සේ සියුම් දෙයක් ඉදිරිපත් වෙනවා නම් සියුම් දේ හේතු කරගෙන ගුරුසු දෙය අතහැරපන් නැත්නම් ඒ වෙන දෙයකට වෙන්න අරපන් එනේ සියුම් එකට බාධා කරන්න එපා. ඒකට හැප්පෙන්න යන්න එපා. ඒකට ප්‍රශ්න කරන්න යන්න එපා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අන්නේ විදියට ආනාපානීය සිවුම් වේගන ගිහිල්ලා ආනාපානය අතිසූක්ෂම தත්තට යනකොට අපි ওইට කලොත් මතක් කරපු විදියට ඒ ආස්වාසිතයි ප්‍රස්වාසිතයි දෙකටම පොදු ලකුණු වගේක් පහළ වෙන්න පටන් ගන්නවා ඉස්සෙල්ලා ඉස්සර නම් වෙන්නේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි කියලා හොඳට වෙන් වෙලා පේනවා ගොරෝසු වෙලාවේදී මේක සියුම් වෙනකොට ඇතුළත මොකද්ද විපරිණාමයක් සිදු වෙනවා අන්නේ විදිහට ඒ ආස්වාස් ප්‍රසවාසයේ සියුම් වෙලා අතිසූක්ෂම වෙනකොට දෙකටම පොදු ලක්ෂණ ඉස්මතු වෙලා දෙකේ පෞද්ගලික ලක්ෂණ ගිලා බහින්න පටන් නැති වෙන්න පටන් ගන්නවා මෙන්න මේ සංගතිය මේ සංසිද්ධිය අරමුණේ විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ හිතෙත් සිද්ධ වෙනවා ඒ අරමුණ දරාගෙන කය සිද්ධ වෙනවා. ඒ නිසා තැම්පත් වීම කයේ හිතේ අරමුණේ තුනේම සිද්ධ වෙනකොට ඉස්සර වගේ ආනාපානයේ ගති ලක්ෂණ දැක ගන්න බැරි තත්යකටපත් වෙනවා. වෙන්කොට හඳුනා ගන්න බැරි තත්යකටපත් වෙනවා. මෙන්න මේ වෙනස නිසා ඒ යෝගාවචරයා සියුම් සූක්ෂම තත්ත්වයට යනකොට භාවනා පිළිබඳව කම්මැලි ගතියක්, ඉන්න ඉරියව්වේ නීරස ගතියක්, හිත වෙනස් අරමුණු හොයන ගතියක් එන්නේ ඉඳ තියෙනවා. ඒක නිසා කලින් දැනගෙන ගියොත් නම් අර සූක්ෂම தත්ත්වේ ඉඳලා අතිසූක්ෂම தත්ත්වයට යනකම් අතිසූක්ෂම தත්ත්වයට යන බව දරා කියා ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා ඒ යම් යෝගාවචරයේ ඒ தත්ත්වයට යන්නේ ඒකම වරද්ද වරද්ද වරද්ද වරද්දක් කරලා අහුන් අහලා අහලා අහලා බන අහලා දවසක Tamanටම භාවනාව සිද්ධ වෙද්දිම මේ කාරණාව ඉස්මතු වෙනවා. වෙච්ච දවසට තේරෙනවා දැන් නම් මේක ඒ කම්මැලිකම ඇති වුණාට මම තාම ඉන්නේ සතියේ මම තාම ඉන්නේ ආනාපානයේ මම තාම ඉන්නේ භාවනාවේ මේක මේ භාවනාවේම විපරිණාමයක් ඒ නිසා මේක පිළිබඳව දැඩි ගවේෂණයකට යන්න නම් විස්තර දැනගන්න නම් ආනාපාන ගෙවෙන එක හොඳයි කියලා එnde එnde එnde එnde ඒ ආනාපානයේ ආස්වාස් ප්‍රස්වාසයේ දෙකේම පොදු ලක්ෂණට යන්න යන්න යන්න යන්න ඒ යෝගාවචරය තියෙනවා දැන් දැඩි කරලා අල්ලා ගන්න දෙයක් නැති තත්ත්වේ. ඉස්සල නම් තියෙන ආශාසය අල්ලනවා ප්‍රසවාසය අල්ලනවා ස්වභාව ලක්ෂණ අල්ලනවා ගති ලක්ෂණ අල්ලනවා. දැන් ඉnde ඉnde ඉnde ඉnde උපාදානීය ගිලිහෙන තැන උපාදානය කරගන්න දෙයක් නැති තැනටපත් වෙනකොට අපේ හිත නිකන් මාළුව ගොඩ දැම වගේ තත්ත්වකටපත් වෙනවා. එයා අස්ථානගත වුණා වගේ දැනෙනවා. බය වුණා වගේ දැනෙනවා. තනි වුණා වගේ දැනෙනවා. රහින් එලවලා දැම්මා වගේ දැනෙනවා. මොකද සංසාරේ පුරාවට මේක දැඩිව අල්ලගෙනයි ගත කරගෙන හිටියේ. දැන් ඇල්ලුවාට හුලං අල්ලන්න හදනවා වගේ ඒ ආශ්‍රව ප්‍රසාද දෙක ගෙවුනට පස්සේ විශේෂයෙන්ම වෙන දෙයක් තමයි අර හිතේ තිබුණා නම් සීමාවක් මේ අජ්ජත් බයිත්තා කියලා මේ මම මේ මම නොවන දෙය කියලා අන්නේ සීමාව කඩලා යනවා. අන්නේ සීමා කඩලා යෑම මේ කාම භෝගී පුද්ගලයාට විශාල බයක් දනවනවා. ඇතුළත පිටත සීමාවක් නැහැ. දැන් හුස්ම ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා එක්ක කම්පනයක්, එක්ක ආලෝකයක්, එක්ක චංචල ගතියක්, එක්ක සහැල්ලුවක් පේනවා. ඒ සහැල්ලුවේ මේ කැලල මගේ, මේ කැලල මගේ නෙවෙයි කියන්න බෑ. ආන්නේ විදිහට මේ සීමා මරියාදාවල් කඩලා යෑම අර උපාදාන යම පදනම් කරගත්ත භාවයක් සහිත පුද්ගලයාට ඒ තමන්ගේ භාවය දිය වෙලා ගියා වගේ ඒ උපාදානය කරන්න දෙයක් නැතුව වගේ සීමා මරියාදාවල් නැති වුණා වගේ වෙන එක නිසා තක්මුක් වෙන එක හිත කෝලගති වලටපත් වෙන එක පළවෙනි වතාවට කවදාකවත් මොන විදිහින්වත් යෝගාවචරයට ගැලවෙන්න බෑ නමුත් ඒක කරලා කරලා කරලා කරලා මෙන්න මෙතෙන්ට එනකොට gadu ගෑන ගතියක් එනවා කරප්පන් දාන ගතියක් එනවා එදෙන ලියන්න පටන් අර ගන්නවා හිත කූඩුවකට දාපු කුරුල්ලෙක් වගේ කඩාගෙන පනින්න හදනවා එහෙම නැත්නම් කැලෙන් ගෙනාවු කුළුමි හරකෙක් කණුවක තියලා බැඳා වගේ කුළු ගති පානවා ආන්න මේ පාන්නේ මොකද මිච්ඡරකල් භවයට සඋපාදානට බැඳීගෙන ඇති කරගත්තා වූ මේ විඥාණය මානුභවතරෙන් කොට දැම්මා වගේ අවස්ථාවක් ඇති කරලා දෙනවා එක විදිහකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා උපාදානියක් අල්ලගන්න තරම් දෙයක් නැති වුණත් විඥාණයට මොකක්වත් වෙන්නේ නැහැ. සතියට මොකක්වත් වෙන්නේ නැහැ. සමාධියට මොනවත් වෙන්නේ නැහැ දැනගෙන ගියොත්. නොදැන ගියොත් කලබල වුණොත් භාවනා කැඩෙනවා, ඉරියව්ව ඉන්න බැරි වෙනවා, දාඩිය දානවා, බය ඇති වෙනවා, කෙලෙස් බලමුලුවක්ම එනවා. ආ මේ විදිහට උපාදාන කළ හැකි නැත්නම් දෙයක් යමක් අරමුණක් වස්තුවක් නිමිත්තක් පෙන්න පෙන්න ඇදලා ඒක නැති වෙන තැනට යනකම් ගිහිල්ලා එතනදිත් නොසැලෙන මනසක් එතනදිත් මේක ආහාරා යන්න පුළුවන් තැනකට ආවනම් ඒ යෝගාවචරයට මේ උපාදානය පිළිබඳව ගැඹුරින් හදාරීම නිසා නැත්තම් ඒ ලැබෙන ප්‍රායෝගික අත්දැකීම නිසා තමයි ළඟ හිතේ තුරන මේ උපාදානයක් නැත්තම් මේක පවත්වන්න බැරි වෙයි කියන එක බොරු කරලා පෙන්වන්න පුළුවන්. ඒ කරන්නේ ටික ටික ටික ටික ගෙවන් වෙන්න ඇරලා. ගෙවන් වෙලා ගෙවන් වෙලා විඥානීය මට්ටමක් තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ මට්ටම වගේම ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති විඥානීය පැවැත්මක් තියෙනවා කියලා අහුවෙනවා. මෙතෙක් කල් තිබුණේ ඉන්ද්‍රයන් හා බැඳිච්ච අරමුණු හා බැඳිච්ච රූප සද්ද ගන්ධ රස වැඩි කුතුහල ජන්මන දෙයක් බැඳිච්ච විඥානයක්. ඉතින් ඕකමනේ සංසාරේ හිටියේ. පළවෙනි වතාවට ඔක්කොම අයින් වෙලා තාමත් විඥානේ මැරිලා නැහැ. තාමත් සතිය කැඩිලා නැහැ. තාමත් සමාධිය කඩාගෙනත් නැති වෙනකොට නැති බව දැනගන්නකොට තේනවා ඊට එහා පැත්තේ ඊට වැඩි ගැඹුරක මේ විඥානයේ සමතුලිතතාවයක් තියෙනවා. අන්නේ සමතුලිතතාවයේදී විඥානයේ උපාදාන කරගන්න උපනිෂ්ඨය කරගන්න ආශ්‍රය කරන වස්තුව කාම නෙවෙයි. කාම නෙවෙයි. නමුත් වෙන මොකක්ද එකක් තියෙනවා. ඉතින් මේ කාමයේම ගත කරන කෙනා කාමේ නැතිවීම සීදීනස ගැනීමක් වගේ කරන කෙනාට ඒ පරිේශන ලෝකයට ඇතුල් වෙන්නවත් පතාන බෑ. අයිතිවාසිකමක් නෑ. මොකද මේ කාමේ නැතිවීමම විශාල අභග්යක් විදිහට සලකනවා. නමුත් මේ කාමේ නැති වුණාට නැත්තම් ඉන්ද්‍රිය ප්‍රතිපද අරමුණු නැති වුණාට විඥානය ඊට වැඩිය යට මට්ටමක සමතුලිතතාවයක් ලබනවා. ඒකට මම පහුගිය දවස්වල පාවිච්චි කරන මේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥානය කියලා ඒකට උඟ දිනෙක් ඔය මේ පොත්පත් කියන ඇත්තෝ කැමති නෑ මොකද එහෙම එහෙම වචනයක් නෑ කියලා පොත්වල. නමුත් ඉන්ද්‍රිය ප්‍රතිපද නොවන විඥානයක් කිය හැකියි. ඒක දැක ගන්න පුළුවන් දක්ෂ යෝගාවචරයට ඒ ආනාපානයේ සංසිඳනට පස්සේ තමන් ඉන්න හැටි, තමන් අත්දකින්න දේ, තමන් මූණ පාන දේ, මූණට මූණ දාලා ඉන්න දේ විස්තර කරන්න උත්සාහ කරොත් ඒ පුද්ගලයා ගොළු වෙනවා. කියා ගන්න බැරි වෙනවා. නමුත් හරස් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උඹ දැන් ඔය ගත කරන ඒ විවේකයේ තුල ඔය විවේකයේ අත්දකින්නේ ඇහැට ලැබෙන රූපයක් වගේ අත්දැකීමක්ද කනට ඇහෙන සද්දයක් වගේ එකක්ද ඕක නාසයට දැනෙන ගඳක්ද දිවට දැනෙන රසයක්ද ඔය, කයට දැනෙන පහසක් දෙකොත් එකක්වත් නෙවෙයි. හැබැයි එකක්වත් නොවුනට අත්දැකීම නෑ කියන්න බෑ. ආන්නේ අත්දැකීමට එනකොට මේක හැම පැත්තෙම තහවුරු කරගන්න ඕනේ. අමහර විටක මේක ඇහැට පෙනෙන රූපයක් වගේ ආලෝක ස්වරූපෙන් පේනවා. හැබැයි ආලෝකයක් නෙවෙයි. අපි ඔය දකින වර්ණාලෝකයක් ඇවිල්ලා වැඩිමක් නෙවෙයි. සමහරවිට කනට දැනෙන ශබ්දයක් විදිහට හීන් සීරු යන පලාගිලා ශබ්දයක් වගේ ඇහෙනවා. නමුත් ඒක රද්ද තරංගයක් නෙමෙයි. සමහරකට කයර දැනෙන පහසක් විදියට මේ විවේක මේ සහැල්ලු ගතිය දැනෙනවා. හොඳටම බැලුවොත් පේනවා එහෙම කයට අදකින්න දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ උපාදානීය කාම උපාදානයෙන් අයින් කරලා ඊට වැඩිය ගැඹුරු තැනකට එමුණ අපි කියන ඒවට නිර්ාමිෂ කියලාත් කියනවා. ඉන්ද්‍රිය ප්‍රතිපද නොවන දේ කියලාත් කියනවා. ගියාට පස්සේ ඒ ලැබෙන අත්දැකීම ඔය ඉන්ද්‍රියන් හා සම්බන්ධ සාමාන්‍ය ලෝක වචන වලින් විස්තර කරන්න බෑ. ඒ නිසා මේ භාෂාව අසරණ වෙනවා ඉතින්දී. ඒක කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් මේකත් හුඟක් වෙලාට යෝගාවචරයෙකුට මේ කුතුහල දනවන දෙයක්. නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේක නිවනට යන්න ඉස්සර වෙලා හම් වෙන හොඳ සංදිස්ථානයක් මේ සංදිස්ථානේ පටලෝනේ නැත්තම් මේ සංදිස්ථානේ හොඳට පදන් උනේ නැත්තම් මේ සංදිස්ථාන හොඳට වශී කරගත්තේ නැත්තම් ඒ යෝගාචරය බයටත් එක නැවත නැවතත් කාම ලෝකෙටම ඇවිල්ලා ඇස් දෙක ඇල්ලලා රූප බලන්න හරි හිතනවා අතක් පයක් හොල්ලලා හරි බලනවා මේ කය තියනවාද කියලා <clears throat> එහෙම නැත්තම් හයිය හුස්ම අරගෙන හරි බලනවා අර වායු පොට්ටබ්බ ධාතුව ඇති කරලා දෙන්න ඒ මොනක්වත් නැත්තම් හිත නින්දට වැටෙනවා මේ මොනවා හරි ක්‍රමයකින් කෙලෙසයක් ඇවිල්ලා අර තියෙන පිරිසුද්ධත්වය කෙලෙසෙනවා. ඉතින් ඒක එක සැරයක් තුනකට දෙසරයක් කෙලසුණා තුන් සැරයක් කෙලසුණාට ඇත්ත වශයෙන්ම මූලික தත්තට වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරය <coughs> විශ්වාසයෙන් යුක්තව අදිෂ්ඨානයේ යුක්තව මේ කියන தত্ত্বය අර තියෙන කෙලසිච්ච தත්තට වැඩිය හොඳ වඩා Tamange නිවෙස වාගේ පුරුදු කරන්න පටන් අරගත්තොත් ටික වේලාවක් මේකේ පුරුදු කරනකොට තියෙනවා මේකේ යටත් මේ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් විනිර්මුත්ත ඇහැ කන දිව නාසය කය කියන ඉන්ද්‍රයන්ගෙන් විනිර්මුත්ත මේ தത്വයේදී භවය තියෙනවා කිය. පැවැත්ම තියෙනවා. මොකේද හිටලා තියෙන්නේ කියලා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද උපකරණ වලට අහු වෙන්නේ නැහැ. ඇහැට කන්ට නිවර්තනාලට අහු වෙන්නේ නැහැ. නමුත් ඒ යට ඒක උපාදාන කරනවා එක්ක චේතනා එක්ක ප්‍රකල්පන එක්ක අනුසය ඒ යම්තාක් මේ විඥාණය කාම අරමුණු ආශ්‍රය කරන තාක්කල් ඔය චේතනා ප්‍රකල්පන අනුසය ඉස්මතු කරන්න බෑ මොකද කාම අරමුණු හරි ඡණ්ඩයි හරි පරුසයි ඒව අනිත්‍යව යටපත් කරගෙන තියෙන්නේ අපි ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් ඒ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටස් කාම අරමුණු යටත් කරලා පස්සේ සූක්ෂමව බලන්න හිටියොත් තේරෙන්න පටන් ගන්නවා ඒ වෙලාවේදී හිතට පාළු ගතියක් දැනෙන නිසා මොනවාරි කරන්න හිතෙනවා. කල්පනා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් Tamange අර ගෙනාවු කර්මානුරූප ගෙනාවු අනුසය කාරණා මතුවෙන්න පටන් අර ගන්නවා පසුබිමට සාපේක්ෂ නැතුව එක එක දේවල් එන්න පටන් ගන්නවා අන්නේ දේවල් එනකොටත් අර කාම අරමුණට කෙරුවා වගේ ආනාපානෙ මතු කරන්න අපි කාමච්ඡන්ද ආදී අරමුණු අයින් කරලා ආනාපානෙ ඉස්පතු කරගත්තා. ආනාපානෙ සිවුම් කරන සිවුම් කරන ගිහිල්ලා ගියාට පස්සේ මේ කියන ඉන්ද්‍රිය ප්‍රතිපද තත්වයෙන් පොඩ්ඩක් ගිලිහිලා කාපට් එකේ යට තියෙන එක තිරේ පිටිපස්සේ තියෙන එක පේන්න පටන් ගත්තා. එතකොටත් මේ බාහිරේ මොනවත් නැති වුණාට චේතනා මොනවත් නැති වුණාට ප්‍රකල්පනා මොනවත් නැති වුණාට ඒකෙන්ම පුදුමාකාර දේවල් මතු කරන්න පටන් ගන්නවා ඒ දේවල් සඳහාත් මේ මෙතෙක් කරපු විදිහට මේක නිසා මේක අතහරපන් මේක නිසා මේක අතහරපන් කියව ක්‍රමයට ඒ මතුවෙන මතුවෙන නැත්නම් අනුසය ආශවශය මතුවෙනේ සෑම දේවල් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා අයින් කරන්න අයින් කරන්නට යෝගාවචරයා උපේක්ෂාවට සාපේක්ෂ කරලයි මේ චේතනා මේ ප්‍රකල්පනා මේ අනුසය අයින් කරන්නේ එnde ende ende ende ende ende උපේක්ෂාව ඉතුරු කර ගන්නවා. මේ අරමුණ ආවත් නාවත් මම සැලෙන්නේ නැහැ. ඇවිල්ලා හැප්පෙන්න ගත්තොත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනවා. නැත්තම් කරබනේ ඉන්නවා. එතකොට අන්තිමට යෝගාවචරය මේක සියුම් කරලා කරලා කරලා කරලා ගේන්නේ උපේක්ෂාවක් උඩට. අන්නේ උපේක්ෂාව නඩත්තු කරන්න යනකොට තේරෙනවා මේක උපයන්නත් නඩත්තු කරන්නත් මෙච්චර අමාරු නම් සංසාරේ පුරාවට මම මෙතෙක් කිරුවේ මොකද්ද? මෙහෙම උපේක්ෂාවක් එන්න තියෙන ඉඩ වළක්වන කාමයට දාසකම් කරපේක. කහමරමුණු හොයලා දීපේක. හිත අවුස්සපේක දැන් මට තේරෙනවා කාමයේ අතහැරලා අරමුණට ඇවිල්ලා අරමුණ ගෙවම් කරලා ඊට පස්සේ එතන හිත අනින්ද ඉන්ද්‍රිය ප්‍රතිපද නැති තැන පట్టල වෙලා තවදුරටත් චේතන ඇති නොකර තවදුරටත් ප්‍රකල්පන ඇති නොකර තවදුරටත් අනුසේ කාරණාවත් අයිතිවාසිකම් කියනතු අතහැරලා ඉන්නකොට මේ උපේක්ෂාවක් නඩත්තු කරනකොට තේනවා අපිට පුළුවන් කාර්කමක් තිබුණා ඥානයක් තිබුණා හැකියාවක් තිබුණා කරන්නෙම මේ උපේක්ෂාවට කනහන එක තමයි මෙවැනි විවේකයක් ඇති නොවීමට කෙලස් දාගන්න එක තමයි කරන්නේ ඒක නිසා කෙලෙස් නැතුව මේ චිත්තක්ෂණය පවත්නකොට තේනවා අවිද්‍යාවේ ප්‍රමාණය. ඒක නිසා සර්වඥාන්සේ පෙන්ලා තියෙනවා මේ උපේක්ෂාව පිහිටලා තියෙන අවිද්‍යාව උඩ කියලා. උපේක්ෂාව ඉන්නකොට තමයි තේරෙන්නේ අපිට යමක හැකියාවක් තියෙනවා, දක්ෂකමක් තියෙනවා නම්, පෙරපිනක් තියෙනවා නම්, චේතනාවක් තියෙනවා සේරගෙම කරන්න මේ පදනම කෙලසෙන එක. නික්ලේශී එක චිත්තක්ෂණය පවත්නකොට පේනවා අනේ මගේ පුළුවන් කාරකම් සියල්ලම මාර පාක්ෂිකයි. සියල්ලම කෙලෙස් පරිතයි. ඒ කෙලෙස් වලින් තොරව චිත්තක්ෂණ පාත්තනකොට ඒ උපේක්ෂාවේ ඝන බහල භාවය අතුයිටි විහිදී වැටි කියන ආකාරය බලනකොට ඒ ඒ උපේක්ෂාව හරහා අවිද්‍යාව දකින්නට ඇඟි කිලිපොළනවා. මම මෙතකල් කෙරුවේ හැම හැකියාවකින්ම මේ උපේක්ෂාව වනසපු එකයි විවේකයේ කෙලසපු එකයි හුදකලා බව නැති කරගත් එකයි විශ්‍රාමයේ නැති කරගත් එකයි ඒ නිසා මට මෙතෙක්කල් විද්‍යාවක් කියලා ගත්තා නම් ඒක අවිද්‍යාවක් කියලා. අන්නේ තේරීමට අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමටමයි බුදුහාමුදුරු විද්‍යාව කියලා කියන්නේ. මට මෙච්චරක් මට අවිද්‍යාව තිබුණා ඒක තණ්හා මාර්ගෙන් ක්‍රියාත්මක වුණා, ditthi මාර්ගෙන් ක්‍රියාත්මක වුණා, මාන මාර්ගයෙන් ක්‍රියාත්මක වුණා උපේක්ෂාවට යනකොට ඒ වගේ බල බින්දෙනවා මේ උපේක්ෂා සහගත මෙතන කියන්නේ විදර්ශනා උපේක්ෂාව සංසාමාර වේලාවට මේක සංඛාර උපේක්ෂාව කියලා සඳහන් කරනවා. ඒ සංස්කාරයන් කෙරේ උපේක්ෂා වේලාවෙන් බලහිනකොට තියෙනවා මේක තමයි ස්වභාවය. මම උපදිනකොට මේක තමයි තිබුණේ. නමුත් මට පුළුවන් කාරකම් 6 4 තේරෙන්න පටන් ගත්ත දවසේ මම මොන්න තරම් මේක කෙලෙසෙව්වද? මොන තරම් මේක වසාහෙලුවද අලංකාර කරලා දාලවට්ටම් කරාද කරන කරන හැම ආලවට්ටම මේ උනේ මොකද්ද තණ්හාව ඇති වුණා මාන්න ඇති වුණා ditthi ඇති වුණා එතකොට මේ උපේක්ෂා ප්‍රමාණය ප්‍රමාණකරණය වෙන්න වෙන්න වෙන්න ඒ පුද්ගලයා තුළ ඇති වෙන මේ தත්ත්වය තමයි ඥානය කියලා කියන්නේ උපේක් ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රමාණකරණය කිරීමමයි විද්‍යාව කියන්නේ ඒක නිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා මේ අවිද්‍යාව තියෙන විද්‍යාවට කියලා. අපිට තියෙන අවිද්‍යාව උත්තරද්‍රවේ නම් දක්ෂ විද්‍යාව කියන්නේ දක්ෂිණද්‍රවේ තරම් ඈත තියෙන කිට්ටු කරන්න බැරි දෙයක් කියලා. ඒ නිසා උපාදානයේ වගේ මාතෘකාවක කතා කරනකොට Taman මේච්චර ලස්සන කියලා නික්ලේශී චිත්තක්ෂණයක් එන්න එන උපාදාන වලින් කෙලසලා එන එන භවවලට දාගෙන මේක අවුල් කරගන්න ප්‍රමාණයට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මගේම තකතිරුකමයි මෙතන තියෙන්නේ. මම මේ කෙලස් ටිකක් ආරක්ෂක මොර දේවතාවක් වගේ සලකනවා. ඒකලෙලා මේ හුදේකලාව තුට්ටු දෙකටම අයින් කරන්නේ. විවේකයේ තුට්ටු දෙකටම අයින් කරන්නේ. විශ්‍රාමයේ තුට්ටු දෙකටම අයින් කරන්නේ බොහෝම සක්‍රීය ක්‍රියාකාරී මේ නිර්මාණශීලී ප්‍රගතිශීලී ක්‍රමයට කෙලස්සවනවා. අන්නේ එහෙව් ලෝකේ උනත් මේ බුදුහාමුදුරු දීලා තියෙන විදිහට ධර්ම ප්‍රතිපදාව ඇල්ලුවා නම් මේ උපාදාන කියන්නේ එතන ධර්ම ප්‍රතිපදාව ඇල්ලීමමයි. අර නික්ලේ ක්ලේශය අතාරින්න නික්ලේශ අල්ලන්න ඕන. නික්ලේශයේ තියෙන ගිහිල්ලා මේ යම් වෙලාවක Tamante මේ උපේක්ෂක අවස්ථාව එහෙම නැත්නම් මේ මූල ප්‍රභවය එහෙම නැත්නම් මේ ප්‍රාග් අවස්ථාව දැක ගන්න පුළුවන් නම් තේරෙයි මේ දීලා තියෙන මෙච්චර ලස්සන මේ පිරිසිදු චිත්තක්ෂණය අපි නැත්තම් වෙන වචනකින් කියමු එනේන චිත්තක්ෂණය හරිම පිරිසිදුයි නමුත් චිත්තක්ෂණයට අපි එළඹෙන ක්‍රමයේ තියෙන වැරද්ද නිසා ඊට ඉස්සර චින්න චිත්තක්ෂණේ චිත්ත පීඩා අසහන ත්‍රාග ද්වේෂ මෝහ තණ්හා මාන දිච්චි වගේ දේවල් එනේන චිත්තක්ෂණයට වක් කරනවා ඒ වැක්කිරීම හරහා අර්ථ ලස්සන පිරිසිදුවට එන චිත්තක්ෂණයේ කෙලසෙන හැටි දකිනකොට අපි මෙතෙක් කල් හිතුවේ වෙන කවුරු හරි කරනවා කියන. නමුත් සර්වචනසේ ආනන්ද හඳුනන්න කියනවා නෑ නෑ. උපාදානයේට හේතුවක් තියනවාද කියලා අහුවොත් ਸਰබලධාරී දෙවියන් වහන්සේ කියන්නත් එපා. මෞංකාර දෙවියන් වහන්සේ කියන්නත් එපා. ඒකට හේතුව තණ්හාව කියපා. ඒ වගේම මේ උපාදානය අත්තනාරින විදිහට කියන්නේ ධර්ම ප්‍රතිපදාව අල්ලන්නවත් බැරි තරම් කාම උපාදාන තියෙනවනම් ඒ මනුස්සයා ඒ භවයට වැටෙනවා. ධර්ම ප්‍රතිපදාව අල්ලගන්න බැරි තරම් අත්තවා මේ සීලතෝ සීලබතෝ පාදාහන්න වැටෙනවා ඌ ඒ භවයට වැටෙනවා. මේ ධර්ම ප්‍රතිපදාව අල්ලගන්න බැරි තරම් දිට්ඨි උපාදාන අත්වාද උපාදාන බදාගත්තොත් ඒ භවයට වැටෙනවා. දෙයියන්ගේ නාමයට ධර්ම ප්‍රතිපදාව ඇල්ලුවා නම් මේ කියන උපාදාන හතට වැඩිය කියලා ඒ ඇල්ලිම මාර්ගෙන් කාම උපාදාන ආදී දේවල් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවම් කරනවා. නමුත් ਸਰවඥාන්සය මේක මේ ප්‍රතිපදාව හදලා තියෙන එක උපාදාන වශයෙන් ඇල්ලුවාට අල්ලන්නේ ඉන්නකොට ඉන්නකොට ගෙවෙන්නේ. අල්ලගෙන ඉන්නකොට ඉන්නකොට ගෙවෙන්න මේකට දෙන්න තියෙන උපමාව තමයි ආඳායව වල්පත ගත්තාසේ. ආඳක ඔළුවේ යවල වල්පතෙන් ඇල්ලුවට අහුවෙන්නේ නැහැ. සුරුස් කාලා පයින්. ඒ වගේ තමයි මේ ධර්ම ප්‍රතිපදාව ඔය කවුරු මොන જાතියෙන් කරවකත් ඒක අල්ලන්න ආදපේක නෙවෙයි අතාරින්න ආදපේක. ධම්මේ නිස්සරණත්ථයනෝ ආනන්ද ආනන්ද නෝ ගහනත්ථය කියලා තියෙනවා. මේ ධර්ම ප්‍රතිපදා අල්ලගෙන බදාගෙන මේ කරඬුව tempත්ලා තියාගෙන ඉන්න නෙවෙයි. ඒක අල්ලගෙන ඉන්නකොට ගෙවෙන එක. ගෙවුනට පස්සේ ඉතුරු වෙන මේ හිස් භාවය යෝගාවචරය හිතනවා නම් නිකන් මේ තිබිච්ච වටිනා වස්තුවක් Tamanගෙන් ගිලිහුණයි කියලා ඒකට අවිද්‍යාව කියනවා. බුදුජානනාංශයේ මේ ඇති වෙන ඉස්භාවයට දෙන්නේ හුදකලාව කියන නම. ඒකට දෙන්නේ විවේකයේ කියන නම. ඒකට දෙන්නේ විස්රාමයේ කියන නම. ඉතින් අර නිර්මාණශීලී ක්‍රියාශීලී කෙනාට හිතෙන්නේ හුදකලාව කියලා කියන්නේ කම්මැලිකමක්, නීරසකමක්, රහෙන් කොන් වීමක්. ඒ නිසා මේ පුදුලට හිතෙන්නේ මේක බරපතල සිත දඬුවම් නැතුව කරුණ කාමරයට දන්නවා. ඉරගේකට දැම්මා වගේ පේන. නමුත් සත්පුරුෂයාට තේරෙනවා ਸਰවචනාංශගේ මේ උපක්‍රමයේ නිසායි ධර්මයේ ප්‍රතිපදාව නිසායි මෙතෙන් යන්න පුළුවන් උනේ මේකත් අල්ලගත්තේ ධර්මයේ බදා ගැනීමෙන් තමයි. උපාදාන කිරුවෙන් තමයි. නමුත් ධර්මයේ තියෙන ස්වභාවය එන්නේ එන්නේ ප්‍රගුණ වෙන්න වෙන්න කෙවෙනවා. ඒකයි මම ඒ ඊට සදාසක මතක් කරේ. මේ ආනාපාන සති භාවනායේ තියෙන සුවිශේෂත්වය තමයි ආනාපාන අරමුණ අල්ල ගන්නකොට ගොරෝසුයි ඒ දිහා බලාන ඉන්න ඉන්න ඉන්න කවුරු වෙන්න වෙන්න වෙන්න ඒ ක්‍රමේ සියුම් වෙනවා මේ සියුම් වීම වැරද්දක් කියලා හිතාගත්තොත් ඒකට ආනාපාන සති භාවනාව කියන්නේ මේ සියුම් වෙන භාවයේ තේරුම් අරගෙන මේ සියුම් වෙන භාවයට අත්වල දෙනවා නම් උදව් කරනවා නම් ඒකට ආනාපාන සති භාවනාව කියනවා එතකොටත් ඉස්සල්ලාම යෝගාවචරය පළවෙනි වතාවට මේක දැන් ගෙවුනා කියලා කිව්වට එතන අපේ ලොකු ස්වාමීන් වහන්සලා වගේ මේක පුරුදු කරපු ආචාර්යවරු කියනවා එතන ආනාපානේ ගෙවුණා නෙවෙයි සැඟවි ගැනීමක් වෙන්නේ. මුලින් මුලින් අවස්ථාවදී වෙන්නේ තියෙන ආනාපානය අල්ලගන්න සංවේදනය නිසා සැඟවීමක්. එතකොට යෝගාවචරය කලකොල වෙනවා, කලබල වෙනවා, කමඨාන් සුද්ධ කරන්න දුවනවා. දැන් ආනාපානේ බලන් හිටියක නැතුව මොකද කරන්නේ කියලා. නමුත් කලබල නැතුව බලන් හිටියොත් මේ සංගවිච්ඡානවනේ ආයමතු වෙනවා. මතුවෙච්චම ආයෙසරයක් ආනපන දිගී කරන යනකොට ආයෙත් වැඩිය පොඩ්ඩක් යබුරකට යනවා. ඊටදී සියුම් තැනකට යනවා. එතනදී සමාහට යෝගාචර වරදොල තේරුම් ගන්නවා. මේ සැඟවී යෑම ලීන භාවයටපත් වීම නැතිවීමක් කියලා. එහෙම එක සැරේ ඒ නැතුණයි කියලා හිතන්නේ නැතුව දිගට දිගට කරගෙන කරගෙන යනකොට තමයි අර තිබුණට හුඟා ගැඹුරු මට්ටමකින් ආනපානේ සංසිද්ධ මට්ටමට යන්න පුළුවන්. අන්න එතනදී තමයි ඒ යෝගාවචරය ඊගාවට මතුවෙන්න පුළුවන් අර චිත්ත සංස්කාර එහෙම නැත්නම් හිතෙන් හදන්න පුළුවන් මනෝපුබ්බංගම ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියලා මනසෙන්ම සකස් කරලා වඩන හීන ලෝකයකට මායා ලෝකයකට මිරිඟුවකට වගේ එකට වැටෙනවා. ඒ වැටුණට පස්සේ ධර්ම පිළිබඳව තියෙන ශ්‍රද්ධාවේ නොසැලෙන බවෙන් එක කාගෙන යන්න නම් ඒ යෝගාවචරයක දැනගෙන යන්න ඕනේ. උදව්වක් වෙනවා නැත්තම් මේක Tamanටම සුද්ධ කරගන්න පුළුවන් තැනක් වෙනවා. ඒ සියුම් භාවයේ ඉන්නකොට Taman මොන හරි පටලවගෙන බය වෙලා කලබල වෙලා වෙන අරමුණක් ඇවිල්ලා බාධා වුණත් ඒ යෝගාවචරයට සහන් එලියක් තියෙනවා නැවත හිත කලබල වෙනවත් එක්කම අර ලීන වෙලා හැංගිච්ච ආනපානෙ ආයමතු වෙනවා එතකොට ඒ ඒ තියෙන தத்துவයක් අතරේ Tamanට ආතපාත තේරෙනතෝ දැන් මම මොකද කරන්න දන්නේ නැහැ කියන සැකේ එනවනම් මූල ධර්මයක් වශයෙන් සුත්තමේ වශයෙන් මතක තියාගෙන ඉන්න ඒ කලබල වෙච්ච ස්වરૂපය හරහා ඒක වශී කරගෙන ඒ තුල තියෙන ආනාපාන නැවතල්ලා ගත්තොත් නැවතත් කායන පස්සනාටීත දාගත්තොත් ආයෙත් tempත් වීම ගන්න පුළුවන්. එහෙම යනකොට ආයෙ කලබල වෙන්න ඉඩ තියෙනවා. කලබල වෙන හැම වතාවකම ඒ කලබල වෙච්චි සංසිද්ධිය හරහා ඉවසිල්ලෙන් බලන්න හිටියොත් නැති ඥානපණේ මතුවෙන ආයතර කාණපණ දි කියනකොට එnde ende ende සියුම් තත්වලට යනවා. අන්න ඒ වෙලාවේදී එnde ende ende ende යෝගාවචරයා ඇති තැන ඉඳලා නැති තැනට දන්න තැන ඉඳලා නොදන්න තැනට කියන්න පුළුවන් තැන ඉඳලා කියා ගන්න බැරි තැනට මමයා ඉන්න තැන ඉඳලා මමයා නැති තැනට මනින්න කරන්න පුළුවන් තැන ඉඳලා මනින්න කියන්න බැරි තැනට යන එක ප්‍රගතියක්. ඒකයි මෙතන තියෙන මේ බණක් මාර්ගයෙන් ධර්ම සාකච්ඡාවක් මාර්ගයෙන් sannivedana කරන්න හදන පණිවිඩය. ඉතින් එnde ende ende යෝගාවචරය එක දවසක ඔක්කොම කරනව නෙවෙයි ටිකෙන් ටිකෙන් ටිකෙන් කරනකොට අර උපාදාන වල තිබුණ දැඩි ග්‍රහණය එnde ende ende ende ගෙවෙන්න පටන් ගන්නවා. 100 100ක් ගෙවෙන්නේ. නමුත් වෙනදාට වැඩිය වඩා සියුම් තත්ත්වවලට යන්න පුළුවන් ගතියක් යනවා. ඉතින් ඒ නිසා උපාදාන කියන්නේ කාම උපාදාන වගේ ගොරෝසු උපාදාන අයින් කරන්ඩ ඊට වැඩිය සියුම් උපාදානයක් අනිවාර්යයෙන්ම අල්ලන්න ඕනේ. ඒක තමයි උංග වේලාවට ඔය අතහැර දැමීම ගැන හයියෙන් කතා කරන කට්ටිය ඔය අතහැරලා දැම්මට අතහැරලා දාන්න කුමකට වාංගු වෙලාද කියන එක මතක නැහැ. ඒ නිසා සරුවචනංශ කියන්නේ අතහැරපම් මේ ගොරෝසු දේ ඔබ අල්ලගන්නේ සතිය. අල්ලගන්නේ සතිපත්තහනේ. අල්ලගන්නේ ආනාපාන සතිය. අල්ලගන්නේ ඒකත් ගෙවම් කරපන්. ඒක නිසා 100ක් අතහැරීමක් මේකේ නැහැ. තියෙන්නේ ගොරෝසු දේ වෙනුවට සියුම් දේ අල්ල ගැනීම. ඒ සියුම් දේ අල්ලගත්තට පස්සේ එන්න එන සියුම් භාවයෙන් සියුම් භාවයට යනකොට ඒ අල්ලන ඇල්ලිල්ල ඒ ඒ සියුම් දේ අල්ලන ඇල්ලිල්ල ඕන වෙලාවට ගලවන්න පුළුවන් ඇල්ලිල්ලක් අල්ලන්න. ඉතින් එතනින් අර්ථකථන දෙන්න පුළුවන් ගලවන්න බැරි ඇල්ලිල්ලක් ඇල්ලුවොත් භවයට වැටෙනවා. ගලවන්න පුළුවන් විදිහට ඇල්ලුවොත් ඊට වැඩි සිවුන් දෙයක් අල්ලන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකට මේක උඟක් අමාරුයි ඒක විස්තර කරලා දෙන්න මේ තර්කයෙන් හෝ දර්ශන විද්‍යාව නමුත් මම දෙන නිදර්ශනය තමයි රිටිපණන මිනිසයා සාමාන්‍ය තමන්ගේ පිම්මෙන් පයින්නට වැඩිය රිටේ ආධාරයෙන් සාමාන්‍ය දෙගුණක් තුන්ගුණයක් උඩ පයින්නවා. අත උඩට ගියාට පස්සේ රිට විසිකිරුවේ නැත්තම් ඒ මනසට පිම්මෙන් වටනකම නැහැ. ඒ නිසා රිට අල්ලන්න ඕන දැඩිසේ. රිටේ කෙලවරටම යනකම් රිටින් ගැම්ම ගන්නකම් රිට අල්ලගෙන ඉන්න ඕනේ දැඩිසේ. අල්ලන ඉෂෙල්ලටම ගිය ගමන් රිට විසි කරන්න ඕන. ඉතින් ඒ ඇල්ලිල්ල අල්ලන්නේ දැඩිසේ ඇල්ලුවාට ගැට ගහන්නේ අතේ කියලා. උඩටම ගිගම විශ් කරනවා. අන්න මේ ඇල්ලිල්ල ධාර්මිකයි. මේකට උපාදානය කියන්නේ මොකද්ද මොකා බදාගත්තා වගේ ඇල්ලුවොත් මේ උඩට ගියාට පස්සේ මොකද වෙන්නේ? රිට නිසාම වැටෙන්නේ නැතුව තල්ල කඩා ගන්නවා. එතෙන් බාහිරක හිට වැදුනොත් එම තරගෙන් අවලංගු වෙනවා. ඒ ඇල්ලිල්ල භාවයක් ඇති කරනවා. ඒ නිසා ඇල්ලිල්ලමයි අපේ මේ සිංහලයා කියනවා හානායීය පානාඬ හැරෙන්දනේ ගසක කැපම ගස මුල පෑදුමෙන්දනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනේ අමුතුබද්දීම අත ඇල්ලුමෙන්දනේ කිය. ඔය අමුතුබද්දෙන්ට අත අල්ලන ක්‍රමය දන්නවද? ගැලමිටින් අල්ලනයි කියන්නේ. ඒ ගෙවල් ගෙදරට මිනිස්සෙක් ආවම ඔය ගමරාල්ලා හැම හරීම කම්මැලිලු බත් එකක් දෙන්න උනොත්. කියන්නේ ඒ තරම අර පිළිමැස්සෙන් ජීවත් වෙන්නේ දෙන්නෙක් ඉන්නවනම් දෙන්නට ගහන්න උයන්නේ. ඉතින් අමුත්තෝ පොට්ටනිකාරෝයම හරියට කන වෙලාවට ගෙදෙට්ට එනවා. ඉදිට ආව අර මිනිසුන්ට දීලත් බෑ නැතුවත් බෑ. ඉතින් අර මනසයි යන්න වෙන තාලෙට යන જાති කතාවක් කරනවා. අපිටත් අර ගමන යන්න තියරනේ දින අපි ලෑස්ති වෙමුද කියලා දැන් ගෑණි මිනිහා කතා කරනවා. අර මනස කියන ආ ඔය කට්ටියට ගමනක් තියෙනද අපි යන්නම් කියලා යන්න හරි යන වැලමිටින් අල්ලනවල කියලා බට්ටියක් අල්ලන්නේ ඉන්නේ කියලා. අත ගස්සන්න ලේසිනේ. ඉතින් දෙතුන් සැරයක් විතර වැලමිටින් අල්ලුවාට පස්සේ ඒ මනසට තේරෙනවලු මේ වැලමිටෙන් අල්ලනවා කියලා කියන්නේ ඵලයන් කියන එකම තමයි. බත් දෙන්න ගන්න කතාවක් නෙවෙයි. ඔය වැලමිටෙන් අල්ලිට කියන්නේ අමුතු බත් දීම අතෑල්ලුමෙන් දැනෙදි මේ උපාදානයට දෙන්න තියෙන්නේ අමුතු බතක් දෙන්න වැලමිටෙන් අල්ලන ඇල්ලිල්ල. හරියට අර ඍටිපයින් මිනිහා ඍට අල්ලන ක්‍රමය. එහෙම නැත්නම් කඩුවටම් කරන මිනිස්සයා කඩුව අමෝරාගෙන බෑ. කඩුව සුඛ නම් මේ හසුරවන්න ඕනේ හටයි මෙහට. ඒ නිසා කඩුව නොගිලියෙන් අල්ලන්නත් ඕනේ. හැබැයි සුඛ නම් මේ විදිහට අල්ලන්න ඕනේ. ඉන්නේ ඒ ක්‍රමයේ තියෙනවනම් ඒක භවයක් ඇති කරන්නේ මේක දෝතිම අමෝරගත්තෙත් කඩුව කඩුව ශිල්පේ ඉන්නේ අන්නේ වගේ භාවනා කරගෙන කරගෙන යනකොට ඒ මාසය නාල්ලනවා නෙවෙයි. නමුත් ඒ අල්ලන ක්‍රමය ගලව ගන්න පුළුවන්, අතහරින්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අන්නේ විදිහට මොන දේ ඇල්ලුවත් ඒකේ මේ මිනිස්යාට කෙලේශයක් වෙන්නෙත් නැහැ, උපාදානයක් වෙන්නෙත් නැහැ. නමුත් බැලු බැලමේ කරාට වෙන්න තියෙන මේ මිනිස්යා දෙයක් අල්ලගෙන ඉන්නයි කියන්නේ. ඇත්තටම අල්ලගෙන ඉන්නවා ඊට වැඩිය ගොරෝසු දෙයක් අයින් කරන්න. ඊට පස්සේ ඊට වැඩිය සියුම් දෙයක් ආපු ගමන් මේ කතරින්ද ලෑස්ති ක්‍රමයට අල්ලන එක තමයි යෝගාවචරය ක්‍රමය. ඒ නිසා යෝගාවචරයට බුදුහාමුදුරෝ රත විනීත උපමාව ගිනහර පානකොට ඇතන බුදුරජාණන් වහන්සේ අනෙවෙයි එක ගිනහර පාන්නේ අපේ පුණ්‍යබෑමා පුණ්‍යමන්තානිකොත්තු ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උඹ මේ මේ Brahmacharya රකින්නේ මේ සීල විසුද්ධිය සඳහාද කියලා. නැහැ කියන. එහෙනම් ඔබ මේ ditthi විසුද්ධිය, චිත්ත විසුද්ධිය සඳහාද නැහැ. ditthi විසුද්ධිය සඳහාද නැහැ. කාංකා විතරන විසුද්ධියද නැහැ. කොයි එක ඇහුවත් කියල නැහැ කියලා. ඊට පස්සේ කියනවා ඔබ මේකට කොහොමද කියන්නේ කියලා. එතකොට යාමතුරු කියනවා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ හරි දක්ෂයි. උපමාවෙම පේනවා යන්තාක් ආයස්මතුනි මම මේ දේ සීල විසුද්ධිය රකින්නේ චිත්ත විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඊට පස්සේ සීල විසුද්ධිය අතරිනවා. ඊටසේ චිත්ත විසුද්ධිය මම රකින්නේ යන්තාක් ditthi විසුද්ධිය හම්බෙනකම් විතරයි. ඊට පස්සේ ditthi විසුද්ධිය මේ චිත්ත විසුද්ධිය අතරිනවා. ditthi විසුද්ධිය යන්තාක් මම රකින්නවාද මේ කාංකා විතරන විසුද්ධිය ලැබෙනකම් විතරයි ඒක උදව් කරන්නේ. ඒක අතරිනවා. කාංකා විතරන විසුද්ධිය මම රකින්නේ මොකද මග්ගාමග්ග ඥාන දර්ශන නැහැ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඊට පස්සේ පටිපදා විසුද්ධිය මම අතහරින්නේ අල්ලන්නේ ඥාන දර්ශන විසුද්ධිය ලැබෙනකම් විතරයි. ඥාන දර්ශන විසුද්ධිය මම අල්ලන්නේ විමුක්තිය ලැබෙනකම් විතරයි. විමුක්තිය මම අල්ලන්නේ යෝති ඥාන දර්ශන ලැබෙනකම් විතරයි. ඉතින් ඒක නිසා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ලැබෙන වෙලාවෙත් කරපින්න ගන්නවට කියන්නේ අනමිටි කාර්යෝ කියලා. චිත්ත විසුද්ධිය දිගටම අල්ලගෙන ගියොත් සීල විසුද්ධිය සමාවෙන්න සීල විසුද්ධිය දිගටම අල්ලා හිටියොත් චිත්ත විසුද්ධිය අවස්ථාවේදී ඒක අහන විට කරතියා ගත්තා වෙනවා. ඊට යට ගමනක් නැහැ. ඒ වගේම මේ මනුස්සයා ඊට පස්සේ ධිට්ඨි විසුද්ධියට ය아가න්න හම්බෙන්නේ නැහැ. නිසා එතන එතන අහලා අහලා යන ක්‍රමය ඔය මේ Saturn 5 rocket එක හඳට යනකොට ඒ rocket කීපයක් පුච්ච පුච්ච අහලා අහලා යන්නේ. පළවෙනිම Saturn 1 2 3 තුනම මේ පොළවේ අඩි 6 හැතැම්ම 6ක් උස්සනකොට පුච්චිලා වැටෙනවා. ඒක ගුණි අරගෙන ඒ ඒව මහ විශාලයි මේ ගියක් ඇතුලේ දාන්න බැරි තරම් විශාලයි. ඒ මේක තියෙන තනිකර භූමි තෙල් සමහර වෙලාවට මේ ඔක්සිජන් සහ වෙඩි බෙහෙත්නුත් පාවිච්චි කරන වියලි එකක් තියෙනවා ද්‍රව එකක් තියෙනවා. ඒක සම්පූර්ණ ගිනි අරගෙන පුපුරනකොට පුපුරන්නේ ගොඩාක් මේ ඒ ගිනි පොළවේ තියේදී ගිනි පුපුරනකොට රොකට් එක ගිනි දැල්ල විසටක් මීටර් 300ක් පයින්. කැමරා කාර්යකට නිරීක්ෂකවරු ළඟ ඉන්න බෑ. ඔක්කොම යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ ස්වයංක්‍රීයව. ඒ තරම් ඔක්කොම අටල්ල ගිනිගෙන පුපුරනවා. ඊට පස්සේ මේක ආගිරි ගානක උස්සකට ගියාට පස්සේ පැසිෆික් සාගරයට පැසිෆික් සාගරයට බර කරලා යවන්නේ වැටුනොත් එimhe සාගරයට වැටෙන්නේ. පොඩ්ඩක් උඩට ගියම පළවෙනි එක පිච්චිලා වැටෙනවා. ඒක පිච්චිච්ච ගමන් වැටෙනකොටම දෙවෙනි එකට ගිනි තියාගෙන වැටෙන්නේ. ඒක තව ටිකක් උස්සනවා. ඒ වගේ ඉහළට යන්න යන්න යන්න යන්න ඒ ඒ රොකට් පිච්චි පිච්චි වැටෙනවා. ඒ නිසා මේක අදානගාහී ක්‍රමයක් නෑ. අල්ල බදාගෙන තියාගන්න එකක් නෑ. හැම පරියන්කේදීම සත්‍ය วิ සුද්ධි සිද්ධ වෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න ඊයේ මම සීල විසුද්ධිය කරගත්තා. අද මම චිත්ත විසුද්ධිය කියලා කතාවක් නැහැ. අදත් පටන් අර ගන්න ඕනේ ආධුනිකෙක් වශයෙන් අර සීලය ආයෙ සුද්ධ කරගෙන සීලය අදිෂ්ඨාන කරගෙන ඊට පස්සේ චිත්ත විසුද්ධිය ඇති කරගන්නවා. වාඩි වෙලා හොඳට පట్టල වෙලා සමතුලිත කරගෙන ඊට පස්සේ ආනාපානය මේ මුදුන්පත් කරගෙන ඊට පස්සේ ditthi visuddhiya කාංකාවිතන විසුද්ධිය හැමදාම උපයන්න ඕනේ. ඒ නිසා මුල් මුල් විසුද්ධි ටික ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඒ සම්බන්ධයේමුත් උපාදානය පිළිබඳව ලොකු සුද්ධ වීමක් වෙනවා. හැමදාම අල්ලනවා ඊටාම සාදරව අල්ලන්නෙම විසිකරන්න බලන්න. එහෙම නැතුව උකුලේ තියාගන්නවකට කණ්ඩුවක තැම්පත් කළා වැල වැඳ ඉන්නවත් නෙවෙයි. ඉතින් මේක ආගමත් එක්ක බලනකොට පොඩ්ඩක් කුරස්පරස් යනවා. ආගමේදී තියෙන මේ ඔක්කොම ආරක්ෂා කරන පවත්තන ගති මේ බුදුජානනාංශයෙන් පෙන්වන මේ පටිච්චසමුප්පාදේ පෙන්නේ නවත්තන ගති මේ නැවැත්ම සහ පැවැත්ම අතර යෝගාවචරයේ විශාල පෙරලියක් ඉන්නවා මම හිතනවා ඒක තදින්ම බලපානවා ගිහියන්ට ගියත් මේ පවුලක් දරුවක් රසාවක් සමාජ තත්ත්ව පවත්තන ගමන්නේ මේ භාවනා කරන්න හදන්නේ. ඒකට මේ සව පැවැත්ම සහ නැවැත්ම අතර විශාල අරගලයක් තියෙනවා. ඒ පැවිදි වුණත් අපි ඒ සමාජ ආයතනත් එක්ක ගැටුනොත් සමාජ ආයතනක රකින්න ගියොත් පෞල් ජීවිතේ වැඩි ඇල්ලිලක් අල්ලනවා. අර පෞල් ජීවිතේදී අල්ලන ඇල්ලිලට අපි කියනවා ගේසිත සෝමනස්ස දෝමනස්ස කියලා. පැවිදුණාට පස්සේ කියනවා නෙක්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස කියලා. නමුත් බුදු දනස කියන පැවිදි හිතෙත් තියෙනවා. ගිහිගේ ඉන්න හිතෙත් තියෙනවා. ගේසිත උපේක්ඛාව නෙක්ඛම්ම සිත උපේක්ෂාව කිය. ඒක නිසා සරුවචනාංශයේ මේ ඉදන් නිසා ඉදම් පජාත කියන එක ඔය සලායතන විභංග සූත්‍රයේදී කියනවා ගේහසිත යම් දුකක් තියෙනවා නම් කියන්නේ ගේහසිතව තියෙන දරුවා මල්ලා මැරෙනවා අම්මා අප්පා නැති වෙනවා වස්තු ගිනි ගන්නවා විනාශ වෙනවා ඒක දුකක් ඇති වෙනවානේ. ඒක ප්‍රතිස්ථාපනය කරන්න කියනවා නෙක්ඛම්ම සිත මේ දෝමනස්සේ. ගීගිත ඇතැහැලා පැවිදුණාට පස්සෙත් තමන්ගේ ගුරු හාමුදුරු නැති වෙනවා, නිකාය ප්‍රශ්න මත වෙනවා. ඒසකටත් දුම්නස් වෙනවා. නමුත් බුදුහාමුදුරු කියනවා මේ ගියේ නිකම්මසිත දුම්නස්සේ හොඳයි. ගේහසිත දුම්නස්සට වැඩියි. ඊට පස්සේ ගේහසිත සෝමනස්සය නිකම්මසිත සෝමනස්ස මාර්ගම් ප්‍රතිස්ථාපනය කරන්නේ. පැවිදුණාට පස්සේ තින්දලයිට බහනා කරන ප්‍රීති සුඛ පහල වෙනවා. එදාට පාටි දාන්න හිතෙනවා. හොඳයි. ගෙදර දොරවල් ඉනකොටත් පාටියක් දාලා කෙල්ල ලොකු වෙච්ච දාසර පාටියක් දාපුවා අම්මලා රහතලත් ලොකු වුණා වගේ මොකද්ද වෙන හොඳයි. හැබැයි ඊට වැඩිය හොඳයි මේක. ඊට පස්සේ තියෙනවා නේ ගේහසිත උපේක්ෂාව කියලා එකක්. අනේ දරුවා හදලා ලස්සන ඉඳලා උන් පවුල් කාලා අම්මලා තාත්තට අටා කියලා යනකොට උපේක්ෂාව වෙනද මැරෙන්නේ. ඒකටත් තියෙනවා අම්මලා තාත්තට උපේක්ෂා. ඒ වගේ නෝ පැවිද්දටත් තියෙනවා. පැවිදි වුණාට පස්සේ තමයි හොඳට හදපු ගෝලයා පැනලා යනවා. අර ගෙදර දරුවෝ වෙලා ගියා වගේම නෙවෙයි. එතකොට අරිට වැඩිය බොහෝම චිත්ත පීඩා එනවා. ආහමතුරු අනිත් පැත්තටලා බුදියාගෙන ඉන්නවා. තවස් කරන්න නොකා ඉන්නවා. බෑ දරන්නව බෑ. ඔය ළමෙක් වදලා හම්බ කරන වගේ එහෙම නෙවෙයි. ඔය ගෝලයක් හදලා නැතුනොත් එහෙම අර මේ මම අර මේ ගිය වාර ගියාට පස්සේ මේ තේම්ස් බුද්ධිසයාරේ ආහමතුරු මේ ಗುಣ ප්‍රකාශ කර කර ඉන්න ගමන් මම කිව්වා ඉතින් ස්වාමීන් වහන්සේට ඉතින් අපිටත් වැඩිය හොඳ ගෝලියෝ නැතයි කියලා. අනේ නම මයිල් ගහන ගෝලියෝ හදලා ඇති කිව්වා අංගානකවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. හදන හදන ගෝලයා පැල්ලනවා. ඉතින් ඒසකොට ගේහ සිතිත් තියෙන උපේක්ෂාව වෙන තෝ මොනව කරන්නද? ඒසකොට බුදුරණ කියනවා ගේහිත උපේක්ෂා, නික්කමසිත උපේක්ෂාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නයි. ඒක ලෙවලා නික්කමසිත දෝමනසයයි නෙම නික්කමසිත සෝමනසයයි නික්කමසිත උපේක්ෂාවයි. ඒ කියන්නේ ගීගේ අතහැරලා මේ පැවිදි වුණාට පස්සෙත් ඒ වගේම කරදර ගොඩක් තියෙනවා. නමුත් බුදුහාමුදුරේ ඒක අගය කරනවා. ඊට පස්සේ කියනවා ගීවසි නික්කමසිත දෝමනසය නික්කමසිත සෝමනස මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. භාවනා කරලා කරලා කරලා හරියන පරියන්ක වැඩි වෙන ක්‍රමයට උපක්‍රම කරනකොට අර මුලින් මුලින් තිබුණ කටු කරෝසන ගති නැති වෙලා පරියන්කොල යාදන ගතියක් එනවා. නමුත් ඒක අල්ලන්නේ නැතුව නික්කම්මචිත උපේක්ෂා මාර්ගයෙන් නික්කම්මචිත සෝමනස්සේ ප්‍රතික්ෂාපනය කරන්න කියලා. සතුටම බලාපොරොත්තු වෙන්න එපා, තලතුණකම බලාපොරොත්තු වෙන උපේක්ෂා වෙන්නේ. පරියන්ක හරියියත් වැරදුනත් සතිය තිබුණත් නැතත් සමාධිය තිබුණත් නැතත් ප්‍රඥාව තිබුණත් නැතත් ඒවා හේතුඵල ධර්ම කියලා නික්කමසිත උපේක්ෂාවට යන්න කියලා කියනවා. නික්කමසිත උපේක්ෂාවේදී අසම්මේතා උත්තා භගවතා කියලා ඒක මගේ කියාගන්න එපයි. ඒ ඇති වෙන උපේක්ෂාව මම මේ ගේසිත සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා අයින් කරලා මම නික්කමසිත දෝමනස්ස සෝමනස්ස උපේක්ෂා ගත්තා. ඒකම දෝමනස්සය අයින් කළා. සෝමනස්සය ගත්තා. සෝමනස්සය අයින් කළා මම උපේක්ෂාව ගත්තා. ඒක මගේ කියාගන්න එපා. ඒක හරි මගේ කියාගත්තොත් ඒකත් Tamanට තණ්හාමාන දිට්ඨිය ඇති කරනවා. අන්නේ විදිහට අසම්මේතාවය ඇති කරගත්තට පස්සේ Tamanට තේරෙයි කියලා කියනවා Taman මෙතෙක්කල් පෝෂණය කරපු මෝඩකමේ තරම. Taman මෙතෙක්කල් මේව නොදැන මේ දියුණු වෙන්න කියලා මේ ප්‍රගතිය කියලා මොනවද කරේ? ඒ ඔක්කොම අවිද්‍යාව ප්‍රමාණය. තේරෙයි මේ අවිද්‍යාව ප්‍රමාණය තේරුම් ගැනීමමයි විද්‍යාව වෙන මොකක්වත් නැහැ. එහෙම නැත්නම් මේ බුදුජානනාංශයේ පෙන්වන මේ ඥානය ප්‍රිස්මාකාර වෙච්ච හැඩ කරපත්ත කොන්ක්‍රීට් කැලක්වත් මැණිකක්වත් පැටිනම් එකක්වත් නෙවෙයි තමන්ගේ තකතිරුකම මෙච්චරයි කියලා තීන්දු කරන එකයි. ඒක තීන්දු වෙච්ච දවසේ තවදුරටත් අර දව ගිනි පෙල්ලෙන් බැට කාපු එක කඩාමැදිරටත් බයයි වගේ රැහැ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැතු වගේ ආයේ මේ මෝඩකම කරන්න. ඒකත් හොඳට මතක තියාගන්න ඒක දවසින් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තත් මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික ගෙවෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා ඒ හරහා මේ උපාදානයේදී පාවිච්චි කරන මේක නිසා මේක අතහැරපන් කියන මූල ධර්මය අපිට කරන්න දෙන්නේ නැත්තේ අපි යම් යම් යම් දේවල් වලට අසීමිත ආශාව නිසා. දෙයක් අල්ලන්නේ අතහරින්න කියලා හිතාගෙන නෙවෙයි බදා ගන්න. ඒකට කියන උපාදාන කියලා. ඒකට වළක්කන යමක් අහුවෙච්චාම එතන ඉන්නේ අත්නෑර එතන රඳාපවතින හේතු වෙන මේ උපාදාන කියන්නේ ලොකු අයනම් අගේ මල්ලි තමයි තණ්හාව කියන්නේ. තණ්හාව තමයි මේ දේවල් ටිකක් දුන්නාට පස්සේ ප්‍රයෝජනේ සලකලා බලන්නේ නැතුව මේක මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කියන යම් යම් දේවල් රුචි අරුචිකම් වශයෙන් එතන කුණ්‍ය ගහගන්න. ඒක ගහගන්න තාක්කල් මේ උපාදානීය දැනගත්තත් එතකොට තණ්හාව ඇහැට කුණ වැටුණා වගේ අර සුමුදුව එකක් නිසා එකක් අතහරින ගතිය හැම වෙලාවෙම වර්ණ ගන්නවා. වර්ණ ගන්නලා තණ්හා බැවිල බෑ බෑ ඕකනම් මොන જાති කරත් අතහරින්න බෑ කියලා යම් යම් කොටස් අල්ලන්න පටන් ගන්නවා. ඒ ඇල්ලීම නිසා යෝගාවචරයට ඉස්සරහට එන්න තියෙන වටිනා සුඛ සුමට සුකුම සූක්ෂම අවස්ථා රාශියක් අර ගොරෝසු දියට අල්ලගත්ත තණ්හාව නිසා පොරොප්පයක් ගැහුවාගේ හිර වෙනවා. ඒක නිකන් හරියට මේ වැසිකිලි යන්න ඕනලා පස්ස පැත්තට පොරොප්පයක් ගහගුවාම මොන වෙහෙසක් එනවද? බඩේලි යන වෙලාවට මේ අපි පොරොප්ප ගැල්ලක් ගැහුවොත් එහෙම වමන යන වෙලාවේ කටෙන් වහගෙන හිටියොත් එහෙම අපස්මාරයි. අපස්මාර රෝගය එනවා. ඒකට යන්න දෙන එකයි තියෙන්නේ. තණ්හාව යන්න දෙන්නේ. පොරොප්පක් ගැහුවාගේ අර අතාරින්න දෙන්නේ නැතුව අල්ල ගන්නවා. ඒ නිසා ਸਰවචාන්සේ සඳහන් කරන මේ උපාදානය පිළිබඳව මේක නිසා මේක අතහරපන් කියන ධර්මය අපි මූල ධර්ම වශයෙන් තේරුම් ගත්තත් ක්‍රියාත්මක කරන්න ගියත් මේ තණ්හාව හරස් කපනවා. හරස් කපලා තම තමන්ගේ රුචි අරුචිකම් වලට තැන් තැන් වල කුණ්‍ය ගන්නවා. තැන් තැන් වල අඩේ අල්ලනවා. අඩේ අල්ලගත්ත ගමන් අර සුමුදු ගමන නැතර වෙන නිසා උපාදානයේ හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ තෘෂ්ණාව නිසා. උපාදානයේදීත් වෙන දෙයක් උපාදානය කරන තුමේ ගොරෝසු උපාදානය අල්ලන්න බෑ. නමුත් සියුම් අල්ලන උපාදානයේ අතහරින්න බලාගෙන අල්ලනවනම් ධර්ම මාර්ගයයි. ඒක දැඩිසේ අල්ලගත්තොත් ආයේ ඒක නිසා භවයක් ඇති කරනවා. ඒ නිසා යෝගාවචරයට තියෙන්නේ බොහෝම සූක්ෂම නිකන් කඹේ ඇවිදින්න වගේ සමබර භාවයක්. ඒ සමබර භාවය නිවන් දකින්නතෙක් කිසිම තැනක බහා තබන්න එහෙම නැත්නම් කියනවා නම් ඒ සංවේගය කිසිම තැනක පුංචි කරන්න කියලා සරුවචනසි කියන්නේ. පළවෙනි පින්ම නම් ඇත්තටම සෝවාන් වෙනකොටම ඔය සීලබ්බත උපාදාන අත්ව මේ එහෙම නැත්නම් ditthි උපාදාන හැලෙනවා. එනකොට අත්වාද උපාදාන ඉතුරු වෙනවා. කාම උපාදාන වල රූප රාග අරූප රාග ඉතුරු වෙනවා. ඒ නිසා දරුවතන සඳහන් කළා තියෙනවා සෝවාන් නෙවෙයි සකදාගාමී නෙවෙයි අනාගාමී වුණත් ඉතුරු වැඩ කටයුත්ත කරන්න ඉසගිනි ගත්තෙකු එගිනි නිවන්නටත් වැඩිය උනන්දුවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙම උද්වේගයකුත් ඇත්තටම භාවනාදී පහළ වෙනවා. ඉතින් ඒක නිසා අන්තිම කෙලෙස් චුට්ටක් තිබුණත් ඒක ඉතුරු කරන්න එපා. ਸਰවත්‍ංශය සඳහන් කරලා තියෙනවා මේ අසුචි මූත්‍රා කියන එක පුංචි උනත් ගඳයි. ඒක හොදලම අරින්න ඕන. ඒ වගේ තමයි මේ කෙලෙස් අන්තිම ඉවර කරන්න ඕන. නමුත් මූල ධර්ම එකයි. මූල ධර්ම මොකද්ද? ගොරෝසු දේ සියුම් දේ මාර්ගෙන් අයින් කරන්න කියලා. ඒක ලස්සන උපමාවක් ඒ සලායතන විභංග සූත්‍රයේදී සරුවචාන්සේ සඳහන් කරනවා මේ පරණ වඩුව මේ ලී උපකරණ හදනකොට කම්බියන ගහන්නේ යකඩන ගහන්නේ මොකද ඒක දිරලා ලීයත් මලකට ගාලා හදාගන්න බැරි වෙන නිසා ගානකට විදලා ලීයනයක් තියන ඒවට පතංගි ලී කැලක් නැත්නම් හයිය ලී කැලකින් ඇනේ තියෙනවා නමුත් යම් වෙලාවක මේ තිබ්බ ලීයනේ දිරලා තියෙනවා නම් බුදුජානසී කියනවා ඒහා සමාන හය ලියනයක් තියලා දිරච්ච ලියනෙට කියලා ගහපුවාම දිරච්ච ලියනේ පැනලා අලුත් ලියන්නේ කියලා එතෙන්ද හේතු වෙන්නේ කොහොමද? පරණ එක අයින් කරලා අලුත් එක හේතු වෙන්නේ ආන්නේ විදිහට තමයි උපාදානේ වැඩ කරන්නේ. ඉස්සර තිබුණ එක දිරන නම් ඒක අයින් කරලා ඒ වෙනකොට විනයකින් තියලා ගහන්නේ අරක තල්ලු කරනවා. නැත්නම් සාමාන්‍ය අපේ උපමාවේ කියන්නේ කට්ටක් කනිච්චාම කට්ට අයින් ගන්න කට්ටක් පයෝන කරන්නේ. තව ඔය කතාවක් තියෙනවා මම දන්නේ නැද්ද කියලා. හැම පිච්චිච්චාම පාවිච්චි කරන පිච්චිච්ච තෙල් જાති. පිච්චිච්ච තුවාලවලට දාන දෙන පිච්චිච්ච තෙල් જાති. ඒ වගේ තමයි ඒකමයි පාවිච්චි කරන්න තියෙන නිසා අපි කොයි වෙලාවෙත් අල්ලගෙන ඉන්නේ. අපිට කරන්න තියෙන ප්‍රතිපදාවක් වශයෙන් මේ අල්ලගෙන ඉන්න එක හොඳට දැනගන්න ඕනේ. මම දැන් අල්ලගෙන ඉන්න එකටමයි අහුවෙලා තියෙන්නේ. ඒක කිට්ටුවෙන් යන වචන දෙයක් යමක් අල්ලනවා ඒකට අහු වෙනවා. ඒක දැන ගැනීම කෙලෙසයක් නෙවෙයි. ඒක දැන ගැනීමට ਸਰවඥාන්සේ හිටියානම් ආශය අනුසය ඥාණයෙන් කියතයි. අපේ යාළුවන් මිත්‍රයන්ට තේරෙන්නේ අපි අල්ලගෙන ඉන්නේ මොකද්ද කියලා. ඒක දැනගන්න ඕනේ තමයි. ඒ නිසා ඒකට කරන්න තියෙන්නේ උදාසීන අරමුණක් දාලා ඒ අරමුණට ඒ අරමුණ බහුලීගත කරනකොට භාවනා කරනකොට තේනවා අල්ලගෙන ඉන්න එක කරදර වෙනවා. ඒ හරහා අල්ලගෙන ඉන්න එක දැනගෙන ඒක නැති කරන්න නම් වෙන එකක් අල්ල ගන්නව ඇර වෙන කරන්න දෙයක් නෑ නිසා ඊගාවට අල්ල ගන්න දේ මේ අතාරින්න බලාපොරොත්තු වෙන දේට වැඩිය සියුම් දෙයක් වෙන බව දන්නවනම් එහෙනම් භාවනාවේ ප්‍රගතියක් වෙනවා එන්නේ ඉන්න සියුම් වෙන භාවයට යනවනම් ඒ නිසා භාවනා කියන්නේවත් අල්ල ගැනීමක් කියලා කියයි නමුත් මේ අල්ලගන්නේ අල්ලගන්න දේ අල්ලගන්නේ රිටිපනින්න රිට අල්ලා ගන්නා ස්වරූපේ කඩුසටම් කරන්න කඩුව අල්ලා ගන්න ස්වරූපෙන් ඒ කටුකුරුනි ස්වාමීන් වහන්සේ විස්තරම කියනවා දැලිපිය ගානකොට දැලිපිය අල්ලගන්නේ ඊටාම සුඛ නම් ක්‍රමයකට. අමෝරගෙන අල්ලගත්තොත් පිය මදින්න බෑ. ගලේ මදින්නත් බෑ, පටිය මදින්නත් බෑ. ආන්නේ විදිහට ඇල්ලිලා දන්නේ දන්න ගතිය යෝග ජීවිතයකට පුරුදුනාට පස්සේ ඒ යෝග ජීවිතය හරීම సౌందර්යයි. කවදාකවත් ඒකේ නෑ ඔලමුල ගති නෑ හරියටම ස්වභාව ධර්මයත් එක්කමයි ගමන් කරන්නේ එන්නේ එන්නේ එන්නේ සියුම් වෙලා පූර්ණ ස්වභාවික සිද්ධියකට යනවා හරියට අවුව වැටිලා නිලුම් මලක් පෙනවා වගේ එහෙම නැත්නම් දරුවා අඬනකොට අම්මට කිරි එරෙනවා වගේ සම්පූර්ණ සබහා සිද්ධිය වෙනකොට යෝගාවචරයට තේරෙනවා තමන් අර යොදවන ප්‍රමාණය අඩුයි නමුත් ඒ සිද්ධියත් එක්ක සංසිද්ධියත් එක්ක සම්පූර්ණ ස්වභාවික ගලණයට යනකොට එන ඝර්ෂණය හරි අඩුයි ගැටුම හරි අඩුයි එහෙම නැත්නම් කෙවෙනවා හරි අඩුයි සුමුදු ගමනකට යන්න පටන් ගන්නවා එතකොට ඒකෙන් අදහස් වෙන්නේ එන්නේ දෙන්නේ උපාදානය කරන්නේ සියුම් සියුම් දේවල් ඒ නිසා ඒක තමන්මයි දැනගන්න පුළුවන් ඉන්නේ නමුත් මම ඒකට පිළිගන්නවා මේ මට්ටමට යම් කිසි කෙනෙකුට ඒ උපාදානයන් වල අඩුවීමක් වැටෙන්න පටන් අරගන්නේ භාවනාවේ සෑහෙන දියුණුවාට පස්සේ. ආරම්භයේදී කිච්චර පේන්නේ ආරම්භයේදී පේන්නේ ගොරෝසු වැඩ කොටස් වැඩ කොටසක්. නමුත් කරගෙන කරගෙන යනකොට විශේෂයෙන්ම විපස්සනාවේ ඉහළ මට්ටමට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා සමාජ මට්ටමේදීත් පැවිදි ජීවිතේ හෝ යෝගාවචර ජීවිතයේදීත් නැත්නම් ඉඳගෙන භාවනා කරනකොට එන අරමුණෙත් පටන් ගන්නකොට ගොරෝසු වුණාට කොච්චර ගොරෝසු වුණත් එන්නේ එන්නේ එන්නේ බොහෝම සුළු වේලාවකින් සිුම් වෙන ගතියකට යනවනම් ඒක තමයි දැනගන්න ඕනේ මෙතෙක්කල් ඒ භාවනා සඳහා යොදවපු යදවුමේ දක්ෂකම ඒක දියුණු කරන්න තියෙන මේ ක්‍රමයටම යන්නේකයි පළවෙනි දවසේම පළ එක බණකින් එක රැකින් එක කමඩහනකින් එක පරියන්කකින් ඕක කරන්න බෑ කොහොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ලක්ෂ කෝටි වාරයක් මේක හේතු ගතට පස්සේ දිගට දිගට කරන එකයි වටිනාකම. නමුත් ඒකට මේ වගේ මූලධර්ම මේ දැනුම ගොඩක් උදව් වෙනවා. ඒ නිසා දැනට මේ පිරිසේ ගොඩකට යෝගී යොදවලා ලැබිච්ච අත්දැකීම් තියෙනවා. අන්නේ අද්දකීම් නිකම්ම නිකං ගඟට ඉනිකපුවා වාගේ නෙවෙයි. ඒ සෑම අත්තරද්දකම තමන්ට ගත යුතු කොටසක් තියෙනවා. මේ ධර්මයට අහුම්කම් දෙනකොට සර්වචනාංශිකේ ඒ වෙච්ච වැරදි ඔක්කොටම 아무තු වටිනාකමක් එනවා. ආන්‍ය වටිනාකම එන්නේ එන්නේ ඉදිරියට යන අදිෂ්ඨාන ශක්තියක් එනවා. ඒ මොකද සර්වචනාංශිත් මේ ක්‍රමය හොයාගත්තේ මේ වරත වරත ගිහිල්ලා. ඊට පස්සේ අපිට දීපු ක්‍රමයටයි අපි මේ යන්නේ. ඒ නිසා බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් මේ විදිහට කරගෙන යනකොට මුලදී නම් අත්‍තරම කවුරු හරි පිටේ ඉඳලා උදව් කරන්න වෙනවා ඉස්සරහට යන්නේ පස්සට යන්නේ කියලා කියන්නේ. ඉස්සරහට යන්න යන්න තමයි මේ හරියට තේරෙනවා නම් පුළුවන් තරම් ඉන්දින් ඇසියුම් தත්ත්වයට යන වඩා සූක්ෂම ධර්ම අල්ලන වඩා ගොරෝසු ධර්ම අතහරිතෙන්ට යන්න පටන් අරගත්තොත් ඒ වීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් මාර්ගෙන් අතහරි. පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් පිළිබඳ ආબોධයෙන් අතහරි. එතකොට අනුසය කෙලෙස් දැකීම පමණින් අතහැරෙනවා. ආනේක මෙඩ සම්පූර්ණ වෙච්චාම ඒ කෙලෙස් කපා දැමීම සිද්ධ වෙනවා. ඒ කෙලෙස් කප කෙලෙස් කපා දැමීමක් පිණිස ආද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිරු දිනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා